හොඳින් අහන්නේ නම් ගිය වාරයේදී මට වේදනා වේදනා සම්බේ වේදනා නිරෝධේශා වේදනා නිරෝධ ගාමී ප්‍රතිපදාව ගැනයි දේශනාවක් ඉදිරිපත් කළේ. තවත් ආකාරයකින් ආකාරයකින් සම්මා දිට්ඨිය විස්තර කරමින් සරිය ස්වාමීන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරවදාලා යතෝකෝ ආවස්සවරේසාවකෝ පස්සංජ පජානාතේ පස්ස සම්දයන්ජ පජානාතේ පස්ස නිරෝධංජ පජානාතේ පස්ස නිරෝධගාමිනී පටිපදංජ පජානාතේ එත්තවතාවකෝ ආවස්සවරේසාවකෝ සම්මාදිට්ඨේ හෝති උද්ගතවසලිට්ඨේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ එම සද්ධම්මන්ති යම් මිච්ඡකදී ආර්ය ශ්‍රාවකේ පස්සය පස්ස සමුදය පස්ස නිරෝධය පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතර මැනවින් අවබෝධ කරගත්තා නම් මෙතකින්ම ඔහුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා. ඒ වගේම ධර්මය අවබෝධ කරගෙන ධර්මයෙන් කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගත් සම්මාදිට්ඨිය ඍජු කරගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. කතමෝපනවසෝ පස්සෝ පස්සේ කියන්නේ මොකක්ද එවත්නේ? කොටසයි මේ ආසෝ පස්ස පාය නිෂ්පස්ස කොටස් හයක් තියෙනවා. චක්ක සම්පස්ස, සෝත් සම්පස්ස, ගහන් සම්පස්ස, ජීවා සම්පස්ස, කා සම්පස්ස, මන සම්පස්ස. කතමෝ පස්ස සමුදය පස්ස සමුදය කියන්නේ කුමක්ද? සලායතන සමුදය පස්ස සමුදය සලායතන නිසා තමයි ස්පර්ශය දැනගවන්නේ. කතමෝ පස්ස නිරෝධෝ පස්ස නිරෝධය කියන්නේ කවරක්ද? ඒකට පිළිතුර තමයි සලාතන නිරෝධා පස්ස නිරෝධෝ සලාතන නිරුද්ධ වීමෙන් ස්පර්ශයන් නිරුද්ධ වී යනවා. කතමා පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදා කුමද්ද මේ පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ අය මේ වරිවට සංකෝමග්ගෝ පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේමයි පස්සේ නිරුද්ධ කිරීමේ තියෙන ප්‍රතිපදාව. යතෝකෝ ආවශ්‍ය ආවශ්‍ය වරිසාවකෝ එවං පස්සම් පජානාති එවං පස්ස සමුදයං පජානාති එවං පස්ස නිරෝධං පජානාති එවං පස්ස නිරෝධගාමිනී පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහය පටිකානුසයං පටිවිනෝ දෙත්තා අස්මේති දෙච්චමානානුසයං සමෝහනිත්වා අවිච්ඡං පාහය විච්ඡං උපාදෙත්තා දෙච්චේ ධම්මේ දුක්ඛ සන්ද කරෝ හෝති කියලා ඊළඟට ප්‍රකාශ කොට වදාළා මේ ආකාරයෙන් පස්ස පස්ස සමුදය පස්ස නිරෝධය පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතර දැන ගැනීම තුළින් කාමරාගංශය, පටිඝානශය, ඒ වගේම මානංශය, දිට්ඨිංශය, අස්මිමාන්‍ය ආදී ධර්මයන් නිරුද්ධ කරලා මේ ජීවිතයේදීම දුක කෙලවර කරනවා කියන එකයි යත්තේ. මුලදීම දැක්වෙන්නේ පස්සේ කියන්නේ කුමක්ද කියන එකයි සෛනේ අවසෝ පස්සපාය ස්පස්ස කොටස් හයක් තියෙනවා චක්ක සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීව සම්පස්සෝ ආ සම්පස්සෝ මනෝ සම්පස්සෝ කිය. එතන මේ මේ කරුණ අපි දේවාරයේදී විස්තර කළා චක්ක සම්පස්සේ කියන්නේ චක්කුංච පටිච්ච රූපේට උපදිච්චක් විඥානං තින්නම් සංගති චක්ක සම්පස්සෝ අසය රූපේ ගැටීම නිසා චක්ක විඥානය තියෙනවා අසය රූපේ චක්ක විඥානය කියන කොටස් තුන එකතුටයි චක්ක සම්පස්සේ කියන්නේ සෝතංච පටිච්ච සද්දේච උපදිච්ච සෝත විඥානං තින්නම් සංගති සෝත සම්පස්සෝ ගහනං පජිත ගම්දේට උපජිත ගහන වින්නානං තින්නම් සංගතේ ගහන සම්පස්සවාදී වශයෙන් බුදුහාමුදුරේ විස්තර කරෝ තැන් තිබෙනවා කනයි ශබ්දය නිසා පහළවන සෝත විඥානය මේක කන ශබ්දේ සෝත විඥාන කෙනේ කියන කොට තුනේ එකතු සෝත සම්පස්සය ඒ වගේම නාසයයි ගන්ධ සෝඳයි ගහන විඥානයේ කොටස් තුනේ එකතු ගහන සම්පස්සය දිවයි රසයි ජීවහා විඥානය කියන කොටස් තුන එකතු වෙලා තමයි ජීව සංපස්සේ කියන්නේ. ඒ වගේම මනසයි කයයි කයට ලැබෙන පොට්ටබ්බ ආරමුණු ඒ නිසා පහළ වන කාය විඥානය කියන කොටස් තුන කාය සංපස්සයයි මනසයි ධම්මාරම්මනයි ඒ නිසා පහළ වන මනෝ විඥානය කියන කොටස් තුනේ එකතු හඳුන්වන්නේ මනෝ සංපස්සය කියලා. මේ විදිහට ස්පර්ශයේ කොටස් හයක් තියෙන බව දක්වලා තිබෙනවා. මේ ගැන ගිය වාරයේදී විස්තර කතා කළ නිසා මේ ගැන කතා කරන්නට අවශ්‍ය වන්නේ නමුත් මේ පස්සේ තියෙනවා තවත් කොටස් දෙකක් දැදේතු අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්සකේ මේ ගැන පසුව අප කියන්නේ. එතකොට පස්ස සමුදය කියන්නේ කොහොමද කියන එකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ පෙන්වන කලේ සලායතන සමුදය පස්ස සමුදය කියලා. සලායතන නිසා තමයි මේ ස්පර්ශයන් ජනිත වන්නේ. සලායතන කියන එකේ අදහස ආයතන 6 කියන එකයි. ච ආයතන කියන වචන දෙක එකතු වුණාමයි සලායතන කියන වචනේ සැදෙන්නේ. එතකොට මේ ආයතන හය තමයි චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන, මනෝආයතන කියන කොටස් හය. ඇස කන නාසය දේව ශරීරයේ මනස කියන ඒ ඉන්ද්‍රයන්ට පාලියෙන් කියන වචන ටික මේ අය මතක තබා ගන්නවා නම් හොඳයි. ඇසට චක්ඛු කියලා පාලියෙන් ප්‍රකාශ කරන්නේ. කනට ශ්‍රෝත කියලා කියන්නේ. නාසයට ගහන, දිවට ජීවා, කයට ශරීරයට කායෝ කියන්නේ, මනසට මනෝ. මේ එක එකකට ආයතන කියන <clears throat> වචන එකතු වුණාට පස්සේ තමයි චක්ඛායතන ආදී වචන හැදෙන්නේ. චක්ඛු ආයතන චක්ඛායතන වෙනවා. සෝත ආයතන සෝත ආයතන වෙනවා. එලෙසින්ම ගහන ආයතන ගහන ආයතනයි. ජීවාත ආයතන ජීව ආයතනයි. එතකොට කාය ආයතන කියන වචන දෙක එකතු වුණාම කාය ආයතනේ මනෝ ආයතන කියන වචන දෙක එකතු වුණාම මනෝ ආයතන මේකට අප කලින් කියලා දීලා තිබෙනවා මේ ආයතන භාවයට පත්වන්නට නම් ඉන්ද්‍රියන් තිබූ පමණින් ආයතන නොවන නිසා ඒ ඉන්ද්‍රියන් ධර්මණු හැමෙලා ඒ අරමුණු පිළිබඳ සංඥා ආදී නාම ධර්මයන් පහළ වී ස්වභාවය ඇස චක්කාසනයක් වීමට නම් ඇස ඇසට රූපයක් පෙනෙන්නට ඕන චක්ක විඥානය පහළවන්නට ඕන රූප සංඥා ආදී ධර්මයන් පහළ ඇතිවන්නට ඕන ඒකවල තමයි චක්කාසනයක් වන්නේ ශේෂේන්ද්‍රයන් තමයි අංශාලින් මේ තේරුම් ගන්නට පුළුවන් එතකොට දැන් මේ අවස්ථාවේදී මේ ඇගේ කනට මේ ශබ්ද වදින නිසා ශබ්ද තරංග ගොස් වදින නිසා සෝත ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මනසින් මේ ධර්මයන් දැනගන්නා නිසා මනෝ ආයතනය ක්‍රියාත්මක වෙනවා. නමුත් නාසයේ තිබුණාට ගඳ සුවඳෙන්නේ නැහැ. ඒක නිසා ගහන ආයතනයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. දිව තිබුණාට ජීව ආයතනයේ ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් මේ ආයතන සහ ඉන්ද්‍රිය කියන වචන දෙකේ තේරුම මේ ඇයි තේරුම් ගන්නට දැන් පුළුවන් වෙන්නට ඕන. එතකොට මේ ආසන චක්කාසන ආදී නිසා තමයි චක්කු සම්පස්සාය ආදී ස්පර්ශාය ඇතිවන්නේ. චක්කාසන නිසා චක්කු සම්පස්සේ, සෝතායතන නිසා සෝත සම්පස්සේ, ගහනායතන නිසා ගහන සම්පස්සේ, දිවායතන නිසා දිවා සම්පස්සේ, කායායතන නිසා කාය සම්පස්සේ, මනෝ සම්මනායතන නිසා මනෝ සම්පස්සේ කියන බව තේරුම් ගන්න. මේ චක්කායතන සෝතායතන වශයෙන් මෙතනින් ප්‍රකාශ කළ ආයතන කියන වචනය විස්තර කරනට අප කලින් කියවා ඇසන් ඒ වගේ මේ පිළිබඳ පහළ වෙන වෙනත් නාම ධර්මත් එකතු වුණාට පස්සේ චක්කායතනයක් බවට පත්වන්නේ කියලා. මේ අවස්ථාවේදී සලායතන පත්‍ය පස්සෝ කියනකොට ඇස නිසා චක්ක සම්පස්සේ ඇති වෙනවා කියලා සිතාගත්තත් කමක් නැහැ. කන නිසා කුසල සම්පතය තියෙනවා කියලා හිතාගත්තත් ඒක වරදක් නෑ මේ විදිහට අනිත්‍යයන් නිසා ඒ ස්පර්ශය තියෙන බව තේරුම් ගැනීම තරම්ම වැරදි ශාගත නැහැ. එතකොට මේ ස්පර්ශය ඇතිවීමට ඔය චක්කන් චක්කේන්ද්‍රිය වැනි ඉන්ද්‍රිය ධර්මයන් නැත්නම් දක්ඛායතන වැනි ආයතන ධර්මයන් පමණක් නෙවෙයි හේතු වන්නේ. මෙතන මේ පස්ස සමුදය කියනකොට ප්‍රධානතම හේතුවයි දක්වන්නේ සලායතන සමුදය පස්ස සමුදය කියලා. සලායතන නිසා පස්සේ තියෙනවා කියලා. නමුත් පස්සේ ඇතිවන්නට සලායතන පමණක්ම තිබුණාට නැදී. සලායතන තිබෙන නිසා තමයි පස්සේ ඇතිවන්නේ. ඒ විදිහටයි මේ පාඩේ තේරුම් ගත යුතුන්නේ. නැත්නම් සලායතන නිසාම පස්සේ ඇතිවෙනවා කියලා තේරුම් ගන්නවා නම් එහෙම තේරුම් ගත්තොත් වෙනත් හේතු මේ පස්සේ ඇතිවීමට හේතු වෙනවා කියන කරුණ අයින් වී යනවා. ඒ නිසා සලායතනම පමණක් නෙවෙයි වෙනත් කරුණු හේතු වෙන බව මේ ඇයි තේරුම් ගන්නට ඕන. දැන් මේ අවස්ථාවේදී මේ ඇයට අප කියවන උදාහරණයක් දෙකක් මේ කරුණු පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. අපි තුමු කෙනෙක් අද නිින්දකටපත් වෙලා සිටිනවා. ඔහුගේ කන තියෙනවා. කනට ශබ්ද ගොස් වදිනවා. නමුත් ඔහුට සෝත විඥානය ඇති වෙන්නේ නැති නිසා සෝත ආයතනයේ පහළවන්නේ නැහැ. සෝත සංපස්සේ පහළවන්නේ නැහැ. ඔහුගේ නාසයේ තියෙනවා ගඳ සුවඳ ගිහිල්ලා වදින්නේ නැහැ. ඒක නිසා ගහන විඤ්ඤාණ ගන්න ගඳ සුවඳ ගිහිල්ලා වැදුණා දැනෙන්නේ නැහැ. ගහන විඤ්ඤාණය පහළවන්නේ. ඒක නිසා ගහන සංපස්සේ ඇතිවන්නේ නැහැ. ඔහුගේ කය අපිටම යම් කෙනෙක් ගිහිල්ලා සියුම් විදියට ස්පර්ශ කරනවා කියලා ඒවත් ඒ වුණා ඒ ස්පර්ශ උන්ට දැනෙන්නේ නැහැ. කාය විඤ්ඤාණ ජනිත වන්නේ. ඒක නිසා කාය සංපස්සයක් ඇතිවන්නේ නැහැ. දැන් මෙතන මේ කියොත් එහෙම දිහිරි මිනිසෙක් තේරි තත්ත්වයෙන් සිටින්න හැරලා සිටින්නේ නිින්ද ගිහිල්ලා නෙවෙයි. නමුත් ඔහුට ඇහෙන කනේ කනේ අසැසෙන ගතිය නොමැති නිසා. ඒක නිසා මේ සෝත විඥානයේ ඇතිවීමට කනත් අවශ්‍යයි ඒ වගේම ක්‍රියාකාරී මනසත් අවශ්‍යයි කන කියන්නේ නාමයක් ක්‍රියාකාරී මනස කන කියන්නේ රූපයක් ක්‍රියාකාරී මනස කියන්නේ නාමයක් මේ නාම රූප දෙකම අවශ්‍යයි සෝත විඥානයේ ඇතිවීමට සෝත විඥානයේ ඇතිවෙන්නේ නැත්නම් සෝත සංපස්සයක් ඇති වෙන්නේ ඒක නිසා ස්පර්ශයක් ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි මේ වගේම තමයි දැන් තව අපේ කාය ගත්තම අනිත් කවර ඉන්ද්‍රියක් ගත්තත් අපිට මේ මෙල එම නිදාගත් පුද්ගලයා සිටින තැනම තවත් කෙනෙක් සිටිනවා ශල්්‍ය කර්මයකට බඳුන් ගන්න ශරීරයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම හිරිවට්ටලා තියෙනවා ඒ හිරිවට්ටුව කියන කොටස කැපුවත් කෙටුවත් මොනවා කළත් ඔහුට දැනීමක් ඇතිවන්නේ මොකද කය තිබුණාට කයේ ක්‍රියාකාරී භාවයට නැෂ්නාල් පද්ධතිය ආදී ක්‍රියාවිරහිත නිසා එතකොට මෙතෙන්දී කාය සංපස්සේ ඇතිවීමට නම් කාය විඥානය තියෙන්න ඕනේ කාය විඥානය ඇතිවීමට නම් මනසේ ක්‍රියාදාමයේ තිබෙන්න ඕන නින්ද ගිය පුද්ගලයාට කාය විඥානය ඇතිවන්නේ මනස ක්‍රියාකාරී නොවන නිසා ඒ වගේම අර හිරිනත් හිරිවට්ටලා තියෙන පොඩ්ඩලයට ඒ ශරීර කොටස ගැන විඥානයක් පහළවන්නේ ඒ කායේ කුපේන ක්‍රියාකාරී භාවය ඒ රූප කොටසේ තියෙන ක්‍රියාකාරී භාවය නිරුද්ධ වෙලා තියෙන නිසා ඒක නිසා ක්‍රියාකාරීත්මක ශරීරයේ කුත් ක්‍රියාත්මක වන මනසකුත් කියන දෙකම අවශ්‍යයි විඥාණය ඇති වීමටත් ඒ වගේම ස්පර්ශය ඇති වීමට ස්පර්ශ සම්බේ කියන ඔලේ කරුණු දතේතු මෙම නිසාම බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී සලායතන පත්‍ය පස්සෝ කියන්නේ නැතුව නාම රූප පත්‍ය පස්සෝ කියලා ප්‍රකාශ කොට වදාළ තැන තිබෙනවා දීගනිකායේ තියෙන මහා නිදාන කියලා සූත්‍රයක් ඒකෙත් මේ කරුණ තිබෙනවා. සාමාන්‍යයෙන් විස්තර කරන විට නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ කියලා තමයි විස්තර කරන්නේ. නමුත් සමහර තැන්වලදී නාම රූප පත්‍ය සලායතනම් කියලා කියන්නේ නැතුව නාම රූප පත්‍ය පස්සෝ කියලා කෙලින්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට නාම රූප දෙකම නැත්නම් ස්පර්ශයක් ඇති වෙන්නට බැරි නිසා ඒ විදිහට බුදුහාමුදුර ප්‍රකාශ කරනවා මේ කරුණ පැහැදිලිව පෙන්වන්න කියලා දීම සඳහා මේ මහානිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කොට වදාරනවා නාම රූපච්ඡ පස්සෝති ඊතිකෝපණේතං උත්තං සදානන්ද ඉන්නාකේතං පරයායේන වේතම්ම යතා නාම රූපච්ඡ පස්සෝ නාම රූප නිසා ස්පර්ශය ඇතිවෙනවා කියලා මා ප්‍රකාශ කළා. මෙන්න මේ දැන් කියන කරුණෙන් ඒක ඔබ මනමින් තේරුම් ගන්න ආනන්ද. ඒකයි ඒකේ අදහස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අධිවචන සම්පස්ස, ස්පටික සම්පස්ස කියන දෙක ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ අධිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන දෙක විස්තර කරන විට කියපු පාඩේ මෙයාට කියවට සමහරට තේරුම් ගන්නට නැහැ විශේෂයෙන්ම ඒකත් ධර්මද්දරට හෝ අවබෝධ කරගන්නට බලන්න. ඒක ගැඹුරු කරුණක් ගැඹුරු කරුණක් වුණාට නැවත නැවත සිහිපත් කරලා නුවණින් අවබෝධ කරගත්තොත් එහෙම මෙයාට ඒ කරුණ තේරුම් ගන්නට පුළුවන් වෙයි. ඒ ව්‍යානන්ද ආකාරයෙන් මේ ලිංගේ මේ නිමිත්තේ මේ යුද්ධෙත්තේ නාමකායස පඤ්ඤත්ති හෝති දේශවාකාරයේසු තේසෝ ලිංගේසු තේත නිමිත්තේසු නිත්තේ උද්දේශ උද්දේශේ උද්දේශේසු අශති අපිනකෝ රූපකායස්ස අධිවචන සම්පස්සෝ පඤ්ඤායේස මෙලෙසින් බුදුහාමුදුරුව ප්‍රශ්නයක් විදවනවා විමසනවා යම් ආකාරයකින් යම් සටහනකින් යන් නිමිත්තකින් නාම කාය පිළිබඳ ප්‍රඥාක්ෂයක් පනවන්නට පුළුවන් නම් ප්‍රඥාක්ෂයක් තිබෙනවා නම් ඒ ආකාරයෙන් කිසිම ප්‍රඥාක්ෂයක් එකම ප්‍රඥාක්ෂයක්වත් නැතිව ගිය විට රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් තියෙනවා කියලා කියන්නට පුළුවන්. මේක තමයි මේ සරල අදහස මේක කියවට මේ ඇයිද කොහෙත්ම මේ පාඩේ තේරුම් ගන්නට බෑ. දැන් අපේ නිදර්ශනක් කියවොත් මේක මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙයි. අද වෙනද ආයතන වල තියෙනවා අලුත් පළතුරු වර්ගයක්. හරියට රතු පාට නෙළුම් මල් කියන පිපිගෙන එන තත්ත්වයට තියෙන ඔන්න මෙන්න පිපෙන්න ඔන්න මෙන්න වාගේ අවස්ථාවේ තියෙන ලොකු නෙළුම් මල් පොහොට්ටුවක් වාගේ ඒක රතු පාටයි නෙළුම් මල් පොහොට්ටුවේ හැඩය තියෙන්නේ. වටේටම පෙති වාගේ නෙළුම් මල් වලනේ ස්ප්‍රියුම් රේණු පෙති වාගේ කැලි කීපයක්ම එළියට තියෙනවා උඩ කොටස කොළ පාට. මේ gediyak මේ ඇයට පෙන්වුවොත් එහෙම මේගොල්ලෝ දැක්කොත් එහෙම එයාගේ ඇහැ තියෙන නිසා චක්ක විඥානය තියෙනවා. ඒ රූපයක් තියෙනවා, ඇහක් තියෙනවා, මේ ඇහ දකින්නවා. දැන් චක්ක විඥානය තියෙනවා. ඒක නිසා චක්කු සංපස්සේ තියෙනවා. මේ gediye දැක්කාට පස්සේ චක්කු සංපස්සේ තියෙනවා. ඇති වුණාට මේ අසවල් gediye කියලා මේ දන්නේ අහලා නැහැ, කියවලා නැහැ. ඒක නිසා මේ අසවල් gediyak කියලා මේ ඇයට ඒක එකපාරට හඳුනා ගන්නට හැකියාවක් නැහැ. එහෙම හැඳිනීමක් සිත තුළ ඇතිවන්නේ. මේ ඕනනම් මේක මොකක්ද කියලා අහයි. එහෙම නැතුව මේක අසවල් දෙයක් කියලා හඳුනා ගන්නට බෑ. මොකද හේතුව ඒක හඳුනා ගැනීම සඳහා සංඥාවක් මේ අයගේ සිත තුළ නැහැ. නාමකායස්ස පඤ්ඤාත්ති හෝති කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. නාමකාය පිළිබඳ තියෙන ප්‍රඥාක්තියෙන් තියෙනවා. ඒ කියන්නේ නාමකය කියන්නේ නාමස්කන්ධය. නාමස්කන්ධය තමයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් හතරම ඇතුළත් අයන නාමස්කන්ධය තමයි මේ කොටස් හතරම ඇතුළත් වන්නේ. එතකොට වේදනාව කියන්නේ ප්‍රඥාත්‍යයක්, සංඥාව කියන්නේ ප්‍රඥාත්‍යයක්, සංඛාර කියන්නේ ප්‍රඥාත්‍යමයි, විඥානය කියන්නේ ප්‍රඥාත්‍යයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ආකාරයේ ලිංගයේ නිමිත්තේ උද්දේශේති නාමකායස්ස පඤ්ඤප්ති හෝති කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට මේ gediයට කියන්නේ ඩ්‍රැගන් ෆෘට්ස් කියලා. ඩ්‍රැගන් පළතුරු කියලා. ඒකමයි සිංහලෙන් පාවිච්චි කරන්නේ. එතකොට මේ ඩ්‍රැගන් පළතුරු කියන සංඥාව සමාගයේ සංඥා ස්කන්ධය තුළ विद्यमान නොවන දෙයක්. ඒක නිසා ඒ gediye දැක්කාට පස්සේ මේ ඩ්‍රැගන් ෆෘට් කියන අදහස එන්නේ. ඒ සංඥාව පහළවන්නේ. ඒක නිසා අධිවචන සම්ප්‍රසයක් එතන ඇතිවන්නට බෑ. එතන අධිවචනය කියන්නේ ඒ gediye හඳුනා ගැනීම සඳහා වෙනත් ආකාර වචනයක් අපි පාවිච්චි කරනවා. වෙන ඒක හරියට මල් පොහොට්ටුවක් වගේ දන්නේ නැති කෙනෙක් නම් මේක gediyak කියලා හඳුනා ගන්නටත් බෑ සමහර නමුත් අපි gediy හඳුනා ගැනීම සඳහා ඩ්‍රැගන් කියන වචනය දාලා තියෙනවා. සිංහලෙන් කියන්නේත් එහෙමයි. එතකොට මේ ඩ්‍රැගන් කියන සංඥාව සමාගයේ චිත තුළ තිබුණොත් පමණයි ඒක හඳුනා ගන්නට පුළුවන්. අධිවචන කියන්නේ ඒ පළතුර හඳුනා ගැනීම සඳහා අපි දාලා තියෙන වෙනත් වචනයක්. මෙන්න මේ වචනය අපි මනෝස්පර්ශයෙන් ස්පර්ශ කරනවා. මෙන්න මේකට තමයි අධිවචන සම්පස්සේ කියන්නේ. එතකොට ඇහැට gediye දැකලා චක්කු විඥාණය කියලා චක්කු සම්පස්සේ නැති වුණත් ඒක හඳුනා ගන්නට බෑ හඳුනා ගන්නට නම් තමන්ගේ සිත තුළ සංඥාවක් තියෙන්න ඕනේ දැකපු දේ හඳුනා ගැනීමට හැකිවන සංඥාව තමා දැනගෙන සිටින්න ඕනේ ඒ සංඥා ප්‍රඥාත්ය නැති නිසායි හඳුනා ගන්නට බැරි එතකොට මේ සංඥාවෙන් හඳුනා ගන්න ලබන්නේ මනෝස්පර්ශය තුළින් චක්ක සංපස්සය තුළින් නෙවෙයි ඇහැට රූපය දැකලා චක්ක විඥාණය පහළ වෙච්ච නිසා චක්ක සංපස්සය ඇති වුණා දැන් මේ හඳුනාගන්නේ ඒක මේ අසවල් දේ කියලා චක්ක සංපස්සය නෙවෙයි මනෝ සංපස්සය මෙන්න මේ අධිවචනේ හඳුනාගන්නේ මනෝ සංපස්සයෙන් මෙන්න මේකට තමයි කියන්නේ අධිවචන සංපස්සය කියලා ඊළඟට පටික සම්පස්සේ ගැන බුදුරජාණන් වහන්සේ කියනවා. ඊහි ආනන්ද ආකාරයේ ලිංගයේ නිමෙත්තේ ඊයේ උද්දේශේහි රූපකායස්ස පඤ්ඤත්ති හෝති තේසෝ ආකාරේ සුදේශ ලිංගේ සුදේශ නිමිත්තේසු තේසු උද්දේශේසු අසති අපිනකෝ නාමකායේ පටික සම්පස්සෝ පඤ්ඤායේත යම් ආකාරයකින් යම් සතහනකින් යම් නිමිත්තකින් අවරෝ ආකාරයකින් රූපකාය පිළිබඳව ප්‍රඥාත්යක් තියෙනවා නම් මේ එකම ප්‍රඥාත්යක්වත් නැතිකද නාමකායේ පටික සම්පස්සයක් ඇති වෙන්නට පුළුවන්ද ඒකයි ඒ සාමාන්‍ය අදහස මේකත් මේකට තේරුම් ගන්නට අපහසුයි. දැන් අපි කලින් කියපු මේ පළතුරේම උපමාව අපි ගමු. අපි හිතමු මේ දැන් මේක ගැන අහලා තියෙනවා. ඒක නිසා දැන් දන්නවා. කිසිම කෙනෙක් ඉන්නවා මේක ගැන කවදාවත් අහලත් නැහැ, දැකලත් නැහැ. රූප සටහනකින්වත් යටත් ප්‍රදේශයෙන් දැකලවත් මොකක්වත් නැහැ. එවැනි පුද්ගලයෙකුට ඇහෙනවා ඩ්‍රැගන් ෆෘට්ස් කියන වචනේ. මේක ඇහෙනකොට ඒ පුද්ගලයාගේ සිත තුළ ලාංඡනයක් ඇති වෙනවද සතහනක් නිමිත්තක් පහළ වෙනවද ඒ gediya මේ වගේ එකක් කියලා. කිසිසේත්ම ඇති වෙන්නද බෑ මොකද යාළුවේ මනසින් ඒක ස්පර්ශ කරන්නට නම් කලින් මේ පිළිබඳ දැනීමක් ඇති වෙලා තියෙන්න ඕනේ ඒක නිසා කිසිම ආකාරයකින් ඒ අපි ඒක කිව්වට ඒ පුද්ගලයාගේ සිතට වැටෙන්නේ මෙන්න මෙහෙම එකක් කියලා වචනේ ඇහෙනවා ඇහුනට ඒ ඇහෙන ශබ්දයේ පිළිබඳව ඒ ඇහුණු දේ පිළිබඳව සමාජයේ සිත තුළ මෙන්න මෙහෙම දෙයක් කියලා සටහනක් නිමිත්තක් මොනම ආකාරයකින්වත් පහළ වෙන්නට ඉඩක් නැහැ ඒක නෙවෙයි අපි හිතන ඇපල් ගෙඩියක් කිව්වොත් මේ කියනකොට මේ පුද්ගලයාගේ හිතට වැටෙනවා ඒක සටහන නිමිත්ත. මෙන්න මෙහෙම දෙයක් ඇපල් ගෙඩිය කියලා එයාට ඒක පාටම ඒක තේරෙනවා. අර කලින් දන්නේ නැති නිසා ඩ්‍රැගන් කියන වචනේ කියවට එයාට ඒක තේරෙන්නේ දැන් මේක වෙනස් විදිහකින් කියත හැකි. දැන් රූපකායස්ස පඤ්ඤාති හෝති කියලා බුදුහාමුදුරුවෝ මෙතන දක්වන්නේ රූපකයේ තියෙන ප්‍රඥාතියෙන් පැනවීම. රූපස්කන්ධය කියනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන කොටස් පහ මේක ඇතුළත්. ඇහැට අපි චක්කු කියන ප්‍රඥප්තිය පනවගෙන සිටිනවා. කනට සෝත කියන ප්‍රඥප්තිය පනවගෙන සිටිනවා. අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙම. එතකොට ඇහැට චක්කු කියන සම්පස්සය අපි පනවගෙන නැත්නම් ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ ඇති වෙන සංපස්සයට කියන්නේ චක්කු සංපස්සයයි කියලා අපිට කියන්නද බෑ. මොකද චක්කු කියන ඒ ප්‍රඥාර්ථය නැත්නම් චක්කු සංපස්සය කියන එක කියන්නද බෑ. කනට සෝත කියන ප්‍රඥාර්ථය අපි පනවාගෙන නැත්නම් කවදාවත් නම් කියන වචනයක් දාලා නැත්නම් කනට ශබ්දය ඇසුණාට පස්සේ ඇතිවෙන ස්පර්ශය හඳුන්වනු ලබන්නේ සෝත සංපස්සයයි කියලා අපිට කියන්න බෑ මොකද සෝත කියන ඉන්ද්‍රිය නැත්නම් ආයතනය නැත්නම් සෝත සංපස්සය කියලා එකක් කියන්නට බෑ මෙතනත් තේරෙනවා රූපකයේ ප්‍රඥාත්ය අවශ්‍යයි ඒක හඳුනා ගැනීම සඳහා ඒක නිසා මනසින් ගිහිල්ලා ඒක ස්පර්ශ කරනවා. ඒකනේ පටිඝ කියන්නේ ඒකයි. මනස ගිහිල්ලා ස්පර්ශ කරනවා. පටිඝ සම්පස්යෙන් ඒක ස්පර්ශ කරනකොට මනෝ ස්පර්ශය තුළින් නෙවෙයි ඒක අපි ස්පර්ශ කරන්නේ අර චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස වලින්. එතකොට ඒ ස්පර්ශය පටිඝ සම්පස්සේ වශයෙන් හඳුන්වනවා. මේ දෙකම එකට අරගෙන බුදේ ගන්නා ශීලඟට අදහ ප්‍රශ්න කරනවා. ඒ ආනන්ද ආකාරයේ ලිංගයේ මෙත්තේ උද්දේශයේදී නාමකායසච රූපකායසච අදිවචන සම්පස්සෝ පඤ්ඤායේත අදිවචන පස්සෝ හෝති තේසාකාරිත තේසනංගේස තේසන මෙත්තේ තේස උද්දේශ අසති අපිනකෝ අදිවචන සම්පස්සෝ පටික සම්පස්සෝ පඤ්ඤායේත දැන් මේ නාමකය පිළිබඳ ප්‍රඥාප්තිය කිසිවකුත් නැත්නම් රූපකය පිළිබඳ කිසිම ප්‍රඥාප්තියකුත් නැත්නම් ආනන්ද අධිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක්වත් තියෙනවා කියලා කියන්නට පුළුවන්. කොහෙත් මේක කියන්න බෑ. එකක් නැත්නම් නාම ප්‍රඥාතිය නැත්නම් අධිවචන සම්පස්සයක් නෑ. රූප ප්‍රඥාත්ය නැත්නම් පටික සම්පස්සයක් නැහැ. ඒක නිසා නාම ප්‍රඥාත්ය රූප ප්‍රඥාත්ය කියන දෙකම නැත්නම් අධිවචන සම්පස්ස පටික සම්පස්ස කියන කිසිවක් ඇතිවන්නට බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා "යේ ආකාරයේ යේ නිමිත්තේ යේ උද්දේශේහි නාම රූපස්ස පඤ්ඤප්ති හෝති තේසෝ ආකාරේසු තේසලින්ගේසු තේත නිමිත්තේසු තේසු උද්දේශේසු අතති අපිනකෝ පස්සෝ පඤ්ඤායේත යම් ආකාරයකින් යම් සතහනකින් යම් නිමෙත්තකින් නාම රූප පිළිබඳ ප්‍රඥාක්තියක් තියෙනවා නම් මේ කියන ලද ආකාර කිසිම කිසි ආකාරයකින් ඇති වෙන කිසිම ප්‍රඥාක්තියක් නැත්නම් පස්සේ ස්පර්ශය පණවන්නට පුළුවන්. ඒකයි ඒකේ අදහස. කොහෙත්ම බෑ. ඒ කියන්නේ නාම රූප පිළිබඳ හඳුනා ගැනීමට සංඥා ආදී ප්‍රඥප්තිය නැත්නම් අපිට ස්පර්ශය කියන ප්‍රඥප්තිය තියෙනවායි කියලා කියන්නට බෑ. තස්මාති ආනන්ද ඒසේ හේතු ඒ සම්නිදානං ඒ සම්දේ ඒස පච්චෝ පස්සස්ස යදිදන් නාම රූපං ඒක නිසා ආනන්ද නාම රූපමයි හේතුව පස්සේ ඇතිවීම සඳහා නාම රූපයමයි නිධානය නාම රූපයමයි සමුදය නාම රූපයමයි ප්‍රත්‍ය මේ පස්සේ ඇතිවීම සඳහා කියලා ප්‍රකාශකට වදාළා එතකොට පස්ස සම්බේ ගැන දැනගන්නකොට අපිට සලාතන පත්‍ය පස්සෝ කියලාත් ඕනේ නම් කියන්නට පුළුවන්. එහෙම නැත්නම් නාම රූප පත්‍ය පස්සෝ කියලා ප්‍රකාශ කරන්නට පුළුවන්. මේ දෙකේම එතරම් වෙනසක් දක්නට මට නැහැ. දැන් අපි කලින් චක්ඛායතනය කියනකොට ඇස පමණක් නෙවෙයි ඇසට රූප පෙන්නලා රූප සංඥා ආදී ධර්මයන් පහළවන්නට ඕනේ කියලා. එතකොටයි චක්ඛායතනයක් සිදු වෙනවා තියෙනවා කියලා කියන්නේ. එතකොට ඇස කියන්නේ රූප කොටසක්. ඇසට රූප හැම වෙලේ ඇසින චක් විඥානේ හෝ රූප සංඥා ආදී දේවල් ඔක්කොම නාම කොටසක්. එතකොට චක්ඛායතනය කියන එකේ නාම රූප දෙකම තියෙනවා. කන සෝතායතනයක් බවට පත්වන්නට ශබ්දයේ පිළිබඳ සංඥාදී ධර්මයන් ඇති වෙන්නට ඕන බව ප්‍රකාශ කරනවා. එතකොට කන කියන්නේ සෝතේ කියන්නේ රූප කොටස. ඒක නිසා ඒකට ශබ්ද ඇහිලා කනට ශබ්ද ඇහිලා පහළ වෙන රූප සංඥා නැත්නම් සෝත විඥාන ආදී නාම කොටස. මේ දෙකම එකතු වුණාම සෝතාවචනය කියන එතන නාම රූප දෙකක්ම තියෙනවා. ඒක නිසා සලායතන පත්‍ය පස්සෝකේවත් නාම රූප පත්‍ය පස්සෝකේවත් දෙකෙන්ම අදහස් කරන්නේ එකම ධර්මතාවයක්. එකම දෙයක්. මේක තේරුම් ගන්න. ඊළඟට පස්ස නිරෝධය ගැනයි කියන්න කතා කරන්නට තියෙන්නේ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියලා ඒක දක්වන්නේ සලායතන නිරුද්ධ වුණාට පස්සේ ස්පර්ශයන් නිරුද්ධ වී යනවා කියන එකයි ඒ අර්ථය. මේ බුදුරජාණන් වහන්සේ කාම ගුණ කියන සූත්‍රයක් තියෙන එකෙදි මෙන්න මෙහෙම දක්වනවා. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වගේ. තස්මාතේ ආනන්ද තස්මාතේ දික්කේ සේ ආයතනේ වේතබ්බේ යත් චක්කුංච නිරුද්ධති රූප සංඥාච නිරුද්ධති යත් ශෝතංච නිරුද්ධති ශබ්ද සංඥාච නිරුද්ධති ආදී වශයෙන් මහණෙනි මේ ආයතනයක් තියෙනවා උඹලා ඒ ආයතනයේ දතේතේ මොකක්ද ඒ ආයතනය ඇසත් නිරුද්ධ වෙනවා රූප සංඥාවක් නිරුද්ධ වෙනවා කනත් නිරුද්ධ වෙනවා ශබ්ද සංඥාවක් නිරුද්ධ වෙනවා එවැනි ආයතනයක් තියෙනවා නාසයත් නිරුද්ධ වෙනවා ගන්ධ සංඥාවක් නිරුද්ධ වෙනවා දිවක් නිරුද්ධ වෙනවා ජීව රස සංඥාවක් නිරුද්ධ වෙනවා ඒ වගේම කයත් නිරුද්ධ වෙනවා පොට්ටබ්බ සංඥාත් නිරුද්ධ වෙනවා මනසත් නිරුද්ධ වෙනවා ධම්ම සංඥාත් නිරුද්ධ වෙනවා මෙන්න මේ කියන ආයතනය ඔබලා දත යුතුයි යාර කියව පාඩේ එක තේරුම එක එතකොට අප අර කලින් කියවා චක්කායතනයක් ඇතිවීමට නම් රූප සංඥා ආදී සිතුවිලිත් ඇතේ නාම ධර්මත් පහළවන්නට ඕනේ. අසතිබෝ පමණින්ම චක්කායතනය කියන එක ඇතිවන්නේ නැහැ කිය. දැන් මේ කියන කතාවෙන් මේ දැන් බුදුජානන් වහන්සේ ප්‍රකාශ කොට වදාළ ඒ පාඩයෙන් අපිට ඒ අපරේ කියපු පාඩය නිවැරදි කියලා තේරුම් ගන්නට පුළුවන්. මේ මේ කියපු දේ අසාගල සිටපු වික්ෂුන් වහන්සේලාට තේරුන්නේ නැහැ මොනවද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා. බොහෝ විට එතන සිටියේ පුත්පත්ජන භූමියේ සිටින භික්ෂුන් වහන්සේලා විය යුතුයි. සිටින පැත්තේ පුත්පත්ජන භික්ෂුන් වහන්සේලා විය යුතුයි. ඒක නිසා මේ භික්ෂු පිරිස ගියා ආනන්ද ස්වාමීන් වහන්සේම. ගිහිල්ලා මේ කපුවත සැලකලා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. අපිට තේරුන්නේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක විතර මොකක් සඳහාද මේක කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා සලායතන නිරෝධං කෝ ඒතං ආසෝ භගවතා සන්දහාය භාෂිතං සලාතන නිරෝධය දැක්වීම සඳහායි ඇවැත්නේ බුදුරජාණන් වහන්සේ ඒක එහෙම ප්‍රකාශ කළා. එතන සලාතන නිරෝධය ගැන ඒ කියන්නේ ඒ ආකාරයෙන්. ඒ කියන්නේ අසත් නිරුද්ධ වී යුත්තේ රූප සංඥා නිරුද්ධ වී යයි. සලායතන නිරෝධයක් වෙනවා. එතකොට ඇසයි රූප සංඥා දෙකම නිරුද්ධ වුණා නම් චක්‍රායතන නිරෝධයක් තියෙනවා. අනේ ශබ්ද සංඥායි දෙකම නිරුද්ධ වුණා සෝතාවත නිරෝධයක් තියෙන මේ වගේ ශේෂ ඉන්ද්‍රිය සහ ඒ නිසා පහළ වෙන සංඥා ආදී නාම ධර්මයන් නිරුද්ධ වුණා නම් ඒ ඒ ඉන්ද්‍රිය ධර්මයන් නිරුද්ධ වෙනවා. එතකොට තමයි සලායතන නිරෝධයක් අත්දකින්නට පුළුවන් වන්නේ. එතකොට මේ සලායතන නිරෝධය අත්දැකීමට නම් පළමුවෙන්ම චක්කාත්න සෝතාත්න ගහනාත්න දේවආත්න කායත්න කියන රූපස්කන්ධයේ නිරෝධයක් අත්දකින්නට ඕනේ. ඊට පස්ව නාමස්කන්ධ නාමායතනයේ නිරෝධය අත්දකින්නට පුළුවන්. මේකට අප කලින් දීලා තියෙන පොතක් ශූන්‍යතාවය හා නිවන කියලා. ඒ පොත අනිවාර්යයෙන්ම නිවෙස්වලට ගියාට පස්සෙ කියවන්න. මේකට අදාළ කොටස් තමයි ඔක්කොම හිටියේ. මේ දැන් කියන්නට තියෙන කරුණ විස්තර කරන්න තියෙන කරුණට අදාළ කොටස් තමයි හිටියේ. ඒක නිසා ඒ කරුණ විස්තර කරන්නේ කෙටියෙන් අපි වචන දෙකක් පමණ සඳහන් කරනවා. සලායතනය නිරුද්ධ කිරීමට නම් ආයතනයන්ගේ සලායතනයන්ගේ නියම தත්ත්වය තේරුම් ගන්නට ඕන. ඇස ගත්තොත් ඇසට චක්කායතනය කියන ඇස කියන්නේ කොහොමද කියලා Taman ඕනේ විමසා බලන්නට ඕන. එතකොට Tamanට තේරෙනවා ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර සහ ඒ මූල ධාතු හතර නිසා ඇති වෙච්ච උපාදාය රූපයක්. අනිත් එක අපි ඇස කියලා හඳුනාගන්නේ අපේ සිතින් ඒක ඇසේ කියන දෙයක් නෙවෙයි. ඊළඟට මේ ඇසේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මූල ධාතු හතරේ ස්වභාවය මොකක්ද කියලා බලන්නට ඕනේ. එතකොට Tamanne තේරෙන්නට ඕනේ. මේවා නිරන්තරයෙන්ම ඇති වී ඇති නැති නැති යනවා. ඒ වගේම මේක ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන ධර්මයක්. ඒ වගේම මේවා මම හෝ මගේ ආත්මය කියලා ගන්නට දෙයක් නෙවෙයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට. මේ සැලස ඇස නිරන්තරයෙන්ම ඇසේ තියෙන රූප කොටස් අනිත්‍යයට යන ආකාරය ඒක නිසාම දුක් ලබා දෙන බව. ඒ වගේම ඇස කියලා එක කොට ශරීර කොටස මම මගේ කියලා ගන්නට ආත්මයක් කියලා ගන්නට දෙයක් නොවන බව. ආත්ම ආත්මීය වශයෙන් කිස් දයක් බව අවබෝධ කරගන්න ඕන. කන පිළිබඳවත් මේම අවබෝධ කරනවා. නාසය, දිව, ශරීරය, මුළු ශරීරයම පිළිබඳවත් මේ විදිහට අවබෝධ කරගත යුතුයි. මෙන්න මේ අවබෝධය කරගත්තාට පස්සේ තමයි පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා විදර්ශනා භාවනාවක නියැලෙන්න ඕන. මේ විදර්ශනා භාවනාව කර කර සිටිනේද රූපස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක දැක ඉන්නේ. ඒ දකින්න සිටෙත් ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්. ඒ ඒ වෙලාවේ පහළන සංඥා සංඛාර වල ඇතිවීම නැතිවීම විඥාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දැක දැක සිටින්න පුළුවන්. මෙහෙම බල බලා සිටින විට මේ පංචස්කන්ධයන් ඇති ඇති නැති නැති යනවා. මේවා ඊට පස්සේ ක්‍රමයෙන් නිරුද්ධ වී යන ආකාරය දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. නිරුද්ධ වී යනවා කියන්නේ සිතට පේන්නේ නැතුව නොවැටි යනවා. මුළු ශරීරයම මේ විදිහට අනිත්‍යයෙන් අනාත්ම භාවයේ සහ ඒ නිසාම නිරුද්ධ වී යන ආකාරයේ දකින විට සම්පූර්ණයෙන්ම සිතට රූපේ නොපෙනී ගොස් ශිෂ්‍ය වෙනන ලක්ෂණාසේ නැත්නම් හිතට රූපේ පේන්නේ නැතුව ශූන්‍යතාවයේ චිත්තපස්සනාවක් බඳු තත්යකට චිතපත් වෙනවා. මෙහිදී තමන්ගේ රූපයේ දේශ සිතින් බැලුවොත් රූපේ සිතට පේන්නේ රූපේ තියෙනවද කියලා සිතට දැනෙන්නේ නැහැ. සිත විතරක් අහසේ පාවෙන්නක් බඳ සත්‍යයක පවතිනවා. අන්න ඒක තමයි අපි මේ ශූන්‍යතාවය කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට අර එහෙම තත්ත්වයකපත් වුණා නම් ඌට ඇසක් නැහැ, නිරුද්ධ වෙලා රූප සංඥාවක් නැහැ. නිරුද්ධ වෙලා. ඒ වගේම කන සෝත ශබ්ද සංඥා දෙකත් ඒ අවස්ථාවේදී නැහැ. නාශය මොකද රූප ඔක්කොම නිරුද්ධ වෙලා නම් මෙස කන නාශය දිව ශරීරය කියන රූප එකක්වත් නැහැ. ඒක නිසා පහළ වෙන අනිත් සංඥා ආදී කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදී සිතු නාම ධර්මන් මොකක්වත් පහළවන්නේ. සීන් දැනීම මාත්‍රයක් පමණක් ඔහි පවතින එක. එතකොට ඇසකන නාසය දිව ශරීරය කියන ඒ ආයතන ටික අපිට ඒ ආකාරයෙන් නිරුද්ධ කරන්න පුළුවන්. භාවනා දිනු කෙනෙකුට නම් ඊට වඩා පහසෙන් මේක කරන්නට පුළුවන් තව ක්‍රම රාශියක් තියෙනවා. එයින් එකක් පමණක් කියනවා නම් ඇස කියන්නේ නාම ධර්මයක් කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඇස කිය දේශ අපි සිතින් බැලුවොත් අපිට ඇසක් තියෙනවා කියලා තේරෙනවා. නැත්නම් ඇසට ඇස කියලා අපි සිතින් සංඥා දා ගන්නවා. ඒවත් හිතේ තියෙන දෙයක්. නැත්නම් ඇස ගැන මම මගේ කියලා හිතනවා. ඒකත් හිතේ තියෙන දෙයක්. ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවා ඒවා සිිතේ තියෙන දේක් මේ ඔක්කොම රූපේ පැත්තක ඔහේ තියෙද්දි අපේ සිත තුළින් ක්‍රියාත්මක කරන නාම ධර්ම සමූහයක්. එතකොට ඇස කියන්නේ ඒක සම්කරම නාම ධර්ම සමූහයක්. ඒ නාම ධර්ම සමූහය ඇති උනේ නැත්නම් ඇස කියන එක විද්‍යමානවන්නේ නැහැ. කන නාසය දේව ශරීරයේ මුළු ශරීරයමත් එහෙමයි නාම ධර්මයක් මෙන්න මේ නාම ධර්මයක් කියන එක හරියටම තේරුම් ගත්තාට පස්සේ අස කන නාසය දේව ශරීරය කියන ඔක්කොම නාම ධර්ම බව පහසෙන් තේරුම් ගත්තාට පසුව නාම රූප වෙන් කරනවා නාම රූප වෙන් කළාට පස්සේ තමන්ගේ කය සිතට සම්පූර්ණයෙන්ම නොපෙනී හිස්සියන මේ ආකාරයෙන් හෝ කවර ආකාරයකින් හෝ නාම රූප නිරෝධයකට සිතපත් කරගන්නට ඕන සලායතන නිරෝධයකින් පස්ස නිරෝධය අත්දැකීම සඳහා ඊට පස්සේ දැන් මේ විදිහට රූපේ නිරුද්ධ කළා නම් හිස්සෝසෝනේ දර්ශනයක් තියෙන්නේ. මෙතන තියෙනවා නාමස්කන්ධයේ පැවැත්ම. ඒක නිසා ඒ චක්ඛාදන සෝතාදන ගණනාත්න ජීවාදන කායatන නැතුණට මන ආයතනෙ මෙතන තියෙනවා ඒක නිසා මන ආයතන නිරෝධයක් දකින් අත්දකින්නට මේක සාමාන්‍ය කෙනෙකුට කරන්නට බෑ සාමාන්‍ය ටිකක් උසස් අත්දකින් ලැබපු අය විතරයි කරන්නට පුළුවන් වන්නේ ඒ නිසා මෙතෙන්දී නිවනට පිටපත් කරගන්නේ කොහොමද කියන කාරණාවයි ප්‍රකාශ කරන්නේ මන ආයතනය නිරුද්ධ කරන ආකාරය නෙවෙයි. මෙතන ශූන්‍යතාවයක් දැන් අත්දැක දැක සිටිනවා නම් එතන ශූන්‍යතාවය කියන්නේ කිස් බවක් ඒක දැනෙන ගතියක් තියෙනවා විඥානයේ පැවැත්මක් තියෙනවා. චිත්තක්ෂා සිතට අරමුණු දෙයක් කියලා දෙකක් මෙතන තියෙනවා. මේකේ තියෙන නිමිත්ත නිමිති සටහන අයින් කරන්න ඕන. නිමිති සටහන කියන්නේ මේක නික දිගට පවතින දෙයක් කියන හැඟීම සිත තුළ පවතිනවා. එතන නිමිත්ත කියන්නේ ඒක. ඒ කියන්නේ ඒ වෙලාවේදී ශූන්‍යතාවය දැන් අත්දකිනවා මේ පැය දෙකක් හරි පැය භාගයක් හරි කොච්චර වෙලාවක් දැක්කත් මේක එකම දිගටම එක විදියට දිගටම පැවති ධර්මයක් කියන එක තමයි වැටහෙන්නේ. එහෙමයි පෙනෙන්නේ. නමුත් එතන එහෙම දෙයක් නැහැ. ඒක නිසා අර එක දිගට පවතිනවා කියලා පෙනෙන එක හැගෙන එක නිමිත්තක් ඒක නිමිත්ත අයින් කරනවා. මේ නිමිත්ත අයින් කිරීම සඳහා ඒ ශූන්‍යතාවය අත්දකින අවස්ථාවේදීම ඒකින් දිද්දීම බලන්නට ඕන මේ ශූන්‍යතාවය මම දැන් අත්දකිනවා මොහොතකට පෙර තිබුණු ශූන්‍යතාවය මම දැන් අත්දකිනවාද එතකොට Tamanට තේරෙනවා මොහොතකට පෙර තිබුණු ශූන්‍යතාවය දැන් අත්දකින්නේ මොහොතකට පසුව තියෙන ශූන්‍යතාවයත් දැන් මම අත්දකින්නොද එතකොට තේරෙන්නට ඕනේ අනාගතයේ තියෙන ශූන්‍යතාවයකුත් නෙවෙයි මේ දැන් අත්දකින්නේ එහෙමනම් වර්තමාන ශ්‍රේණී පවත්නා වූ ශූන්‍යතාවය පමණයි කෙනෙකුට අත්දකින්නට පුළුවන් මේ ශ්‍රණය මේ ශ්‍රණයෙම නැති වෙනවා. ඊළඟ ශ්‍රණයට අලුත් ශ්‍රණයක් ඒක. සෑම ශ්‍රණයක් පාසාම කාලය ඉක්ම යනවා. එතකොට මෙතන මේ දැනීම පවතිනවා. ශූන්‍යතාවය පිළිබඳ දැනීම පවතිනවා. මේ දැනීම සෑම ශ්‍රණයක් පාසාම ඇති වී ඇති නැති වී නැති යන ධර්මයක්. ඒකීය ධර්මයක් වශයෙන් මෙසේ පෙන්වනට මෙතන සෑම මොහොතක් පාසාම ඇති වෙමින් නැති වෙමින් යන දැනීම් මාත්‍රයක් තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. ඊළඟට ශූන්‍යතාවය කියන්නේ සිතට අරමුණු වන කිස්භාවය. කිස්භාවය කියන්නේ දැනීමක්. මේක ගැඹුරු කතාවක් තේරුම් ගන්න බලන්න. එතකොට කිස්භාවය කියන්නේ මොකක්වත් නැති දෙය. ඒ නැති දෙය සිතට අරමුණු වෙනවා. ඒ අරමුණු වීම තමයි මෙතන කිස්භාවය කියලා කියන්නේ. එතකොට මේ ශිෂ්භාවය කියන්නේ විඥානයේ පැවැත්මක්. ඒ අන්න එතකොට සිතත් සිතට අරමුණු වන දෙයක් දෙකම එකම දෙයක්. එකම නාම ධර්මයක්. හිස් භාවයේ ස්වરૂපය මොකද්ද? සිත නැවතෑම මොහොතක් පාසාම නිරුද්ධ වී නිරුද්ධ වී යනවනම් හිස් භාවය සෑම මොහොතක් පාසාම නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. මේක හරියට අවබෝධ වෙනකොට මෙතන සෑම ධර්මයක්ම අනිත්‍යලට ගොස් නිරුද්ධ වෙනවනම් මම හෝ මගේ කියලා ගන්නට දෙයක් නැති බව පැහැදිලිවම පෙනෙන විට සිත නිවෙනවා. ඊට වඩා නිවීමකටපත් වෙනවා ශාන්ත සත්‍යයකටපත් වෙනවා මේ ශාන්ත නිවීමපත් නිවීමකටපත් වුනහම එතනක් තියෙනවා නිමිති සටහනක් නිමිති සටහන කියන්නේ ඒක විනාඩි 10ක් ඒක තුළ ඒකේ විනාඩි 10ක් කියනනම් විනාඩි 10ක් තුළම ඒක එක දිගට පැවතුනායි කියලා වැටහෙනවා විනාඩි 5ක් හරි 15ක් හරි 20ක් හරි 30ක් හරි කොච්චෙක් වෙලායි කියත් ඒක එක දිගටම අඛණ්ඩ ලෙස පැවතුණු එකම ධර්මයක් වශයෙන් තිබිච්ච දෙයක් කියලා වැටෙනවා ඒක තමයි එතන තියෙන වැරදි නිමිත්ත ඒකත් දැනීමක් තියෙනවා දැනීමට අරමුණු වන දෙයක් තියෙනවා දැනීම විඥානේ දැනීමට අරමුණු වන දේ තමයි අර නිවුණු ශීතල ස්වરૂපේ එතකොට මේ දැනීම සංසනයක් ගානෙම නිරුද්ධ වෙනවා දැනීම සංසනයක් ගානෙම නිරුද්ධ වෙනකොට ඒකට අරමුණු වූ නිවීම ශීතල වී දැනෙන කාන්ත තත්ත්වයක් සෑම ක්ෂණයක් ගානෙම නිරුද්ධ වෙනවා. මේ தත්ත්වය දකිනකොට නිවන ඊටාම ශාන්ත ප්‍රණීතාන්දමින් කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒ සලාතනේ රෝධයේ නිවන අත්දැකිය හැකි එක් ආකාරයක් අපි ප්‍රකාශ කළේ. එතකොට පස්ස නිරෝධයත් එතන තියෙනවා සලායත නිරෝධයත් ඔක්කොම එතන තියෙනවා. මේ සලායත නිරෝධේ නැත්නම් පස්ස නිරෝධේ නිවන් අත්දැකිය හැකි ආකාර ඕපමණක් මේ රාශියක් තියෙනවා. ඒවා එක එකක් විස්තර කරනවා සෑම එකකටම අඩු ගානේ පැයක්වත් පැයක පමණ දේශනයක්වත් කරන්න සිදු වෙනවා. නමුත් දැන් ඒක කරන්න හැටි පිළිබඳ මාතෘකා පාඩ පමණක් මම දැන් කියන්නට බලාපොරොත්තු වෙනවා. මේ සලාත නිරෝධා පස්ස නිරෝධෝ කියලා මෙතන ප්‍රකාශ කරේ සලාත නිරුද්ධ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන්නේ. ඒකට ඒ සලාත නිරුද්ධ කරන්න පුළුවන් පස්සේ නිරුද්ධ කරන්නත් පුළුවන් නැත්නම් ওই දෙකෙන් කවරක් හෝ නිරුද්ධ කරන්නත් පුළුවන්. අපි පස්ස නිරෝධයේ මෙතන පස්ස නිරෝධය ගැන කතා කරනවා නම් සම් ස්පර්ශයේ යථාහතත්වයේ තේරුම් ගැනීම තුළින් පස්ස නිරෝධයක් දකින්න පුළුවන්. සත්සං උපස්නාවට නඟ නඟා බලන්නත් පුළුවන්. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියන හත. එතකොට S එකක්ව සම්පස්සේ ගන්නවා ඒක ආනිත්‍ය දුක්ඛ අනාත්ම විරාග නිරෝධ පටිනිස්සග්ග ආදී වශයෙන් ඒ අනුපස්සනා වෙන ආකාරයෙන් බල බලා සිටිනවා සෝත සම්පස්ස ගාන සම්පස්ස ආදී විශේෂ ස්පර්ශ උපම අරගෙන මෙසේ සත්ත්වනුපස්සනා වැඩෙන ආකාරයෙන් ඒ ස්පර්ශ කොටස් හය විදර්ශනා ඇසකින් දකින කෙනෙකුට නිවන් දකින්නට පුළුවන්. මේක විස්තර කළා නෙවෙයි ඒකල හැකි ආකාරය අපි මේ කියන්නේ. නැත්නම් මේ පස්ස පස්සේ පස්ස සමුදය. පස්සේ ආස්වාදය ආදීනවය. පස්සේ නිරෝධ කිරීමේ මාර්ගය පස්ස නිරෝධය පස්ස නිස්සරණය. කියන කරුණු ඔය අනුපිළිවෙලට අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට නිවන් ලැබෙන්නට පුළුවන්. ওই අනුපිළිවෙල නෙවෙයි පොත්වල දක්වන්නේ ඔය කරුණු. පස්ස පස්ස සමුදය පස්ස නිරෝධය පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පස්සේ ආස්වාදේ ආදීන නිස්සරණය කියලා. අපි මේ ප්‍රායෝගික වශයෙන් මේ ධර්මදේශනායේදී පත්වන නිසා ඒ අනුපිළිවෙල වෙනස් කරලා ඒ ප්‍රකාශ කළේ. ඒ විදිහට ඒ කරුණු තමාම හරියට අවබෝධ කරගන්නා විටත් ජීවනට සිතපත් කරගන්නට පුළුවන්. අනිත් අතින් එක් අවස්ථාවකදී දක්වන මෙහෙම පාඩයක් ඒකෝ ධම්මෝ අභිඤ්ඤේයෝ පස්සෝ සාසෝ උපාදානීයෝ එකම ධර්මයක් තියෙනවා අපලා විශිෂ්ට ඥාණයෙන් එක දතේතේ මොකද්ද ඒකම ධර්මය පස්සෝ සාසෝ උපාදානීයෝ ආශ්‍රව ධර්මයන් ඇතිවීමට හේතු උපාදාන ධර්මයන් ඇතිවීමට හේතු වන ආශ්‍රව ධර්මයන් ඇතිවීමට හේතු වන ඒ වගේම උපාදාන ධර්මයන් ඇතිවීමට හේතු වන පස්සේ කියන එකම ධර්මය ඔබලා දතේතේ ස්පර්ශය නිසා තමයි උපාදාන ඇතිවන්නේ ආශ්‍රය ධර්මයන් ඇතිවන්නේ. විදර්ශනයක් වශයෙන් අපි කතා කරනවා නම් ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක් විඥාන ආදී ඇති වුණා මේ රූපේ ලක්ෂණ එකක් නම් සමාගයේ සිටතට ඇලීම ඇති වෙන්නට පුළුවන් ආශාව ඇති වෙන්නට පුළුවන් කාමරාගංශය ආදී පහළවන්නට පුළුවන් නරක එකක් නම් ගැටීම ඇති වෙන්නට පුළුවන් පටිගංශය ආදී ධර්මයන් පහළවන්නට පුළුවන් ඒ වගේම ඒ දකින ලද රූපයේ කෙරේ ඡන්දයක් රාගයක් ඇති වුණොත් එහෙම ඒ ශෝකය අපාදාන කිරීමක් දැනිට වෙනවා. ඊටත් අනුව සමාගයේ සිත තුළ ඒ ආස්වාදයේ උපාදාන කිරීමකුත් සිදු වෙනවා. ඒකට ඇලීමක් බැඳීමක් ඇති වෙන විදිහ. එතකොට චක්ක සංපස්සේ නැති වුණා නම් ඇති වුණේ නැත්නම් ඒ චක්ක සංපස්සේ නිත ඇති වුණු ආශ්‍රය ධර්ම උපාදාන ධර්ම එකක්වත් ඇතිවන්නේ නැහැ. දැන් අපි හිතමු කවදාවත් අපි දැක්ක නැති රූපයක් තියෙනවා. දැන් දකින්නෙත් නැහැ. අනාගතේ දකින්නට යනවා කියන එහෙම හැඟීමකුත් නැහැ. මෙහෙම රූපයක් තියෙනවා කියලා කවුරුත් ඇවිල්ලා අපිට කියන්නෙත් නැහැ. එවැනි රූපයක් පිළිබඳ අපගේ සිත තුළ කොයිම ආකාරයකින්වත් නාම ධර්මයන් පහළවන්නට බැහැ. කිසිම ආකාරයෙන් මනෝවිඥාණය ඇතිවන්නේ නැහැ. ඒ වගේම ඒ රූප සංඥා ආදී ධර්මයන් ඇතිවන්නේ නැහැ. ආශාවක් ඇති වෙන්නේ නැහැ. ගැටීමක් ඇති වෙන්නේ නැහැ. උපාදානයක් ඇතිවන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ස්පර්ශය ඇති වෙන්නට ඕන මේ ධර්මයන් පහළවන්නට. ඒක නිසා පස්සෝ ඒකෝ ධම්මෝ එකම ධර්මයක්. පස්සෝ සාසෝ උපාදානිය මේ ආශ්‍රව ධර්මයන් ඇතිවීමට උපාදාන ධර්මයන් ඇතිවීමට හේතු වෙන එකම ධර්මයක් හෝ පස්සය අභිජීව විශේෂ ඥානෙන් දතිතයි කියන එකයි. ඒකාටේ සරල කරන අදහස. මේ විදිහට චක්ක සම්බර සෝ සම්පස්සාදී සීලෝම ස්පස්ස ධම්මයන් ආශ්‍රය ධම්මයන් ඇතිවීමට හේතු වන උපාදාන ධම්මයන් බඳුන් බඳුන් කර දීමට උපකාරී වෙන එකම ධම්මයක් කියන එක අවබෝධ කරගන්න විට Tamanට තේරෙනවා මෙතන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කියලා. මේ දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ හරි පැහැදිලි අවබෝධයක් එවිට ඇති කරගන්න පුළුවන් ඒ දුක්ඛ සමුදය සත්‍ය ඒ ආකාරයෙන් පහළ වෙන විට නැවත නැවත ඉපදීම ගෙන දෙනවා ඒ කියන්නේ දුක්ඛ සත්‍යයේ පහළ වීම නැවත නැවත ඇති වෙනවා මෙසේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය ඊටාම පැහැදිලිව අවබෝධ කර ගැනීම තුළින් සසෝ ආර්ය දන ආර්ය ආර්ය ධර්මයෙන් උත්ාගේ සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගෙන කෙනෙකුට නිවන්ට සිතපත් කර ගන්නට පුළුවන්. මේ එක් ආකාරයක්. සම්මත්තාකාරයකින් මේ පස්සේ අරමුණු කරමින් නිවන් ලබන්නට පුළුවන් පටිච්ච සම්පාද ධර්මයන්ගේ අනුලෝම ප්‍රතිලෝම පැසුල සමාන සත්‍යශීල අධ්‍යක්ීම තුනේ එක් සූත්‍රයකදී බුදුජාණන් වහන්සේ මෙන්න මෙහෙම පාඩයක් ප්‍රකාශ කරනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්ක විඥානං තෙන්න සංගති චක්ක සම්පස්ස උපස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය සංනා යෝ තස්සා ඒව සංනා යශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ කොහොම අනිත් ඉන්ද්‍රියයි තමයි කියන ඉන්ද්‍රියන්ට කියන්නේ ඇහි රූපයේ ගැටීම නිසා චක්ක සංපස්සේ ඇති වෙනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව සම්පූර්ණයෙන් නිරුද්ධ කළා නම් උපාදාන නිරුද්ධයි උපාදාන නිරුද්ධ කළා නම් භව කර්ම භව නිරුද්ධයි කර්ම භව නිරුද්ධ කළා නම් ජාතිය නිරුද්ධයි ඒසෝවන්තෝ දුක්ඛසන්ත දුක්ඛස දුකේ කෙලවර එතන වෙනවා ඒකම වෙනවා මේ විදිහට චක්කු සම්ප්‍රස, සෝත සම්ප්‍රස, ගාන සම්ප්‍රස, දේවා සම්ප්‍රස, කාය සම්ප්‍රස, මනෝ සම්ප්‍රස කියන සියලුම ස්පර්ශ ධර්මයන් තුළින් වේදනා වේදනාවත් වේදනාව නිසා තණ්හාවක් දැනිත වෙන ආකාරය දැකලා මේ තණ්හාව අයින් කිරීම තුළින් උපාදාන භව කර්ම භව සහ ජාති නිරුද්ධ වෙන ආකාරයේ ප්‍රත්‍යක්ෂයට පැහැදිලිවම තමා භාවනාවෙන් අත්දකිනවා නම් ඒ අත්දැකීම තුළින් කෙනෙකුට නිවන සිද්ධ කර ගන්න පුළුවන්. ඒ පස්ස නිරෝධය අත්දැකීමෙන් එහෙම දකින්නේ. තවත් ආකාර රාශියක් තියෙනවා එකක් දෙකක් පමණක් කියන්නම් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන චක්කු සම්පස්සෝ ශුන්‍යෝ සෝත සම්පස්සෝ ශුන්‍යෝ ගහන සම්පස්සෝ ශුන්‍යෝ ආදී වශයෙන් ඒ චක්කුසෝත ගහන ජීවා කාය මනෝ කියන ස්පර්ශ ධර්මයන් ඔක්කොම ශූන්‍ය වූ ධර්මද මේ ශූන්‍යතාවය කෙනෙක් අත්දකිනවා නම් ඒ තුළිනුත් කෙනෙකුට නිවන් දර්ශිතපත් කරගන්නට පුළුවන් අර ශූන්‍යතාවය හා නිවන කියන පොතේ දැක්කේ මම හිතන්නේ ඒ කොටස එතකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා චක්කු සම්පස්සං අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිද්‍යාව පහයි පහීයති විද්‍යාව උපජ්ජති කියලා. ඒ වගේම අනිත්‍ය ස්පර්ශ ගැන කතා කරනවා. චක්කු සම්පස්සය අනිත්‍ය වශයෙන් ඥානතෝ පස්සතෝ දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට අවිද්‍යාව ප්‍රහීන වෙනවා. අවිද්‍යාව උපදවා ගන්නට පුළුවන්. සෝත සංපස්සේ ගාන ජීවා කාය මනෝස් කියන සෙස සංපස්සයන්ගේ අනිත්‍ය වශයෙන් දකිනකොට ඒහා සම්බන්ධ වෙන අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් අවිද්‍යාව දුරු කරන්නේ විද්‍යාව පහළ වීම තුළින් ඒ ආකාරයෙන් අවිද්‍යාව ප්‍රහීන කිරීමෙන් නිවන් ලබන්නට පුළුවන් චක්කු සංපස්සෝ අනිච්චෝ චක්කු සංපස්සෝ දුක්ඛෝ චක්කු සංපස්සෝ අනාත්තා මේ චක්ක සම්පස්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒක අවබෝධ කරනවා ඒ අවබෝධ කරනකොට සත්‍යත්තේ ඡන්தோ පහතබ්බෝ එහිලා තියෙන ඡන්දයේ කැමැත්ත ඔබලා අයින් කරපන්නලා කියන එකයි ඒ අදහස නැත්තම් චක්ක සම්පස්සෝ වික්ක වේන තුම්හා සංපජහත චක්ක සංපස්සේ උඹලා ගෙනෙවි මහණෙනි මේක අත්හැරපල්ලා. මේ විදිහට මේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් එලෙසින්ම ශූන්‍ය වශයෙන් දැකලා මේ සියල්ලම සිතින් අත්හරින්නට පුළුවන් කෙනෙකුට. එහෙම අත්හැරියොත් එහෙම මෙව ඒවම් පස්සම් වික්‍රේසතෝ ආර්ය ශාවකෝ චක්කු සම්පස්සේති නිම්බින්දිති නිම්බින්දම් විරජ්‍යති විරාගා වෙමුති මේවා කෙලේ කලකිරලා කලකිරුණාට පස්සේ නොයල්ම ඇති වෙන නොනොනන් පස්සේ සම්පූර්ණයෙන් අතහරිනවා අතහැරියට පස්සේ නිදහස් වෙනවා නිදහස් වුණාට පස්සේ විමුක්තත් මේ විමුක්ත මේ ජීපදානාතේ නිදහස් වුණා කියලා දැනගන්නට පුළුවන් මේ ආකාරයෙන්ොත් පස්සේ අරමුණු කරමින් නිවනට සිතපත් කරගන්නත් පුළුවන් මේවා විස්තර කළා නෙවෙයි මේ මේ විදිහට නිවන්නට සිතපත් කරගන්නට පුළුවන් කියන කරුණ පමණයි ප්‍රකාශ කරේ. මේ කවර ආකාරයකින් හරි මේ අයගෙන් කවරෙක් හෝ නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තිබිලා ඒ සඳහා උත්සාහයක් ගන්නවා නම් ඒ ඇයට අවශ්‍ය උපදේශ ආදී අපට දෙන්නට පුළුවන් ඒවා කළ යුතු ආකාරය ආදී. මෙවැනි දේශනාවකදී ඔක්කොම කරුණු විස්තර කිරීමට කාලය අවකාශ දෙන්නේ. ඒකෝට මේ දක්වා මේ විශේෂයෙන් ප්‍රකාශ කළේ පස්ස සම්දේශා පස්ස නිරෝධය ගැනයි. විශේෂයෙන්ම පස්ස සම්දේ ගැන කතා කරනකොට අර අධිවචන සම්පස්ස සහ පටිල සම්පස්ස කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ වගේ ඒ කොටස් දෙක දැන් තේරුම් ගන්නට අපහසු වුවත් පසුව හෝ නුවණින් සිතලා අවබෝධ කරගන්න බලන්න. ඒ පස්ස සමුදේ වශයෙන් බුදුජානන් වහන්සේ දැක් වූ නාම රූප සමුදේ හරි නැත්නම් සලආයතන සමුදේ හරි කියන දෙකම එකම ධර්මයක් කියලා ඊළඟට පස්ස සලායත නිරෝධයෙන් තමයි පස්ස නිරෝධය අත්දකින්නේ සලායත නිරෝධයක් අත්දකින්නට නම් පළමුවෙන්ම රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා චක්ඛායතන සෝතායතන ගහනායතන ජීවආයතන කායතන කියන ඒ ආයතන හය ආයතන පහ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා ඒ කියන්නේ සිතට පේන ආකාරයෙන් නැති කරලා ඊට පස්සේ මන ආයතන නිරුද්ධ කිරීම තමයි පහසු කියන එකයි දෙන්නම් කලේ ඒක කරන්නත් පුළුවන් ඇත කරනාශේ දේව ශරීරයේ කියන යථා තත්ත්වයේ තේරුම් ගැනීම තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආත්ම අසුභ ඒ වගේම ශූන්‍ය ස්වરૂපං අවබෝධ කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටින විට ඇතිවීමෙන් නිරුද්ධ නැති ඇතිවිච්ච ධර්මයන් නැති වෙනවා නැතිවීම නිසා නිරුද්ධ වී යන ආකාරය දැකීම තුළින් වෙනකොට පුළුවන් රූපස්කන්ධය නිරුද්ධ කරන්න නැත්නම් මේ චක්කාසන සෝතාසන ආදී සෑම දෙයක්ම තනිකර නාම ධර්ම හැර වෙන දෙයක් නෙවෙයි මේ නාම ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැතිලා ගියාට පස්සේ කිසි අවශේෂයක් නැහැ මම මගේ කියලා ගන්නට ඒ අවබෝධයෙන් නාම රූප රූප ධර්මයන් වෙන් කිරීමෙනුත් රූපස්කන්ධයේ පේන ආකාරයෙන් ඇත්තටම නැති කරගන්නට පුළුවන් විවිධ ආකාරයෙන් රූපස්කන්ධය නිරුද්ධ කරලා රූප නිරෝධයකට සිතපත් කරගන්නට පුළුවන් ඒ පත් කරගත්තාට පසුව නාමස්කන්ධයේ නිරෝධය සඳහා ඒ දා නාමස්කන්ධයේ තියෙන නිමිති සරසහන් ස්වરૂපයන් අයින් කරන්න කියන එකයි පෙන්වන්නේ ඉතින් තවත් ආකාර රාශියක් පස්සේ අරමුණු කරමින් නිවන් ලබන්නට පුළුවන් කරුණු පුළුවන් බව කියව ඒවා විස්තර කළා නෙවෙයි කවුරු හරි ඒවා ඒ අනුව භවනා කරන අවශ්‍ය විස්තර අවශ්‍ය උපදේශ අපට ලබා දෙන්නට පුළුවන්. ඒ විදිහට කටයුතු කිරීමතේ මේකත් නිවනේ ශනශීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරන මේ දේශනාව දැන් නිම කරනවා. අපි දෙවියන් දෙපින් දෙමු ආකාශත්හාද කියන පාඩේ කියනවා. ආකාශත්හාද බුම්මඨා දේවා නාගමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාද බුම්මඨා දේවා නාගමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශ දේශනං ආකාශත්තාදි බුම්මච්ඡා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනා කරමි නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ ශීලෝමක සර්ව ශක්තිය මේ ඇතත් නිවනිසන් සියමට වාසනාව ශක්තිය දා වේවා අභිවා අනුමෝදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ තත්සාදෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතු සෝපත්තේ වානිසල දේවා Thank you.